ශාසනාව ධර්මාන ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කොළඹ පහ කිරුලපන පූර්වාරාමාධිපතිව වැඩ සිටූ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පඬිත විද්‍යා විශාරද ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීස්වරාචාර්ය අපවත් වී වදාළති පූජ්‍ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤා ලෝක අනුනායක ස්වාමින්වයන් වහන්සේ අපවත් වී වදාළති පූජ්‍ය අනුනායක ස්වාමින්වයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව ප්‍රචාරය කරන බව කරුණාවෙන් සලකනවා.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 එසේ වුවත් මේ දේශනාවේදී අප විසිනුත් ඒ ගැන ඉතා සැකවින්වත් මතක් කර දීම සුදුසුයි. ප්‍රධාන වශයෙන් ලෞතර බුදු බව සිද්ධ කර දෙන දාන සීලාදී ගුණධර්ම පාරමී නම් වෙයි. පසේ බුදු බව ශ්‍රාවක බෝධිය සමත් රහත් බව යන දෙක ලැබීමටත් මේ දාන සීලාදිය උපකාර වන නිසා සාමාන්‍යයෙන් ඒ බෝධි දෙක සිදු කර දෙන දාන සීලාදියටත් පාරමීයයි කියනවා. පරතරත යෑමට උපකාර වන්නා වූ ධර්ම කියන එකයි පාරමී යන වචනයේ තේරුම. පාරමීයන්නේ තවත් තේරුමක් නම් පරම කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලාටයි. අනෙක් හැම දෙනාටම වඩා ශ්‍රේෂ්ඨ කියන තේරුම උඩයි එසේ කියන්නේ. ඒ පරම බෝසත්වරුන්ගේ ක්‍රියාවන්ට උන්වහන්සේලාගේ පවිත්‍ර ගතිගුණයන්ට පාරමී කියලා නම් කරනවා. මහා බෝසත්වරුන්ට ලෞතර බුදු බව ලැබීමට දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී කරුණු 10ක් ප්‍රධාන වශයෙන් උපකාර වන බැවින් ඒ 10 දසපාරමී නාමයෙන් සඳහන් කරනවා. ඒ පාරමී 10 අතුරෙන් අපට තිබෙන්නේ දසවෙනි උපේක්ෂා පාරමිතාව විස්තර වන දේශනාවයි. උපේක්ෂා කියන්නේ මෙදහත් බවටයි නැදහත් බව නම් සියලු සත්‍යයන් කෙරෙහි සියලු වස්තුන් කෙරෙහි සමසිත පැවැත්වීමයි. එතකොට මේ උපේක්ෂාවෙන් කරන්නේ සත්‍යක් නොගැනීමයි. සරාදිය එක පැත්තකටවත් බර වීමක් නැතුව දෙපැත්තටම සමව තියෙනා වාගේ ආදරය, කෝපය යන දෙකෙන් එක පැත්තකටවත් නැමෙන්නේ නැතිව හැම දෙනා කෙරෙහි හැම දෙයක් කෙරෙහි සමාන සිත් ඇති බව පැවති ඇතිව පැවතීමයි. සාමාන්‍ය ලෝකයාගේ සිරිත සමාත හරි සමන්ගේ අයට හරි බනින වදහිරි අර කරන කරදර කරන පුද්ගලයන්ට විරුද්ධ වීමත් ඒ වගේම සමාතත් සමාජයේ අයතත් කලකන ಗುಣ තියෙන උදව් උපකාර කරන ආයත ආදරය දැක්වීමත් යන දෙකයි. එතකොට එක් පක්ෂයකට විරුද්ධ වීමත් තව පක්ෂයකට ආදරය දැක්වීමත් කියන මේ දෙක. උපේක්ෂාව පුරුදු කරන බෝධිසත්වයන් වහන්සේලාගේ මේ දෙකම ඇත්තේ නැහැ. උන්වහන්සේලා සමාත කොපමණ බැන්නත් කොපමණ වදහිරිය අර කළත් එසේ කරන අයට හිතෙන්නේ ක්‍රෝධ කරන්නේ නැහැ. ඒ වගේම තමාට ආදර, සැලකිලි, සත්කාර කරන අයට විශේෂ මෛත්‍රියක්, ආදරයක් දක්වන්නේ නැහැ. සමාජයේ අයයි විශේෂයෙන් උන්වහන්සේලාට ඇත්තේම නැහැ. එහෙම විශේෂයක් උන්වහන්සේලාට උබඳු වෙනසක් ඇත්තේ නැහැ. සාමාන්‍යයෙන් ලෝකයේ අතර හොඳයි ලස්සනයි කියලා ඇලුම් කරන, ප්‍රිය කරන ආසා කරන දේවල් තියෙනවා. කැතයි නරකයි කියලා පිළිකුල් කරන අප්‍රිය කරන දේවල් තියෙනවා. බෝධිසත්වයන් වහන්සේලා ඒ කිසිම දෙයකට ආසා කිරීමක්, ඇලුම් කිරීමක්වත් ඒ කිසිම දෙයක් පිළිකුල් කිරීමක්වත් නෑ. ඒ දෙපැත්තටම නැතිව සමසුත්ව පවතීමයි උන්වහන්සේලාගේ ගතිය. මේ විදිහට සියලු දෙනා කෙරෙහි සියලු දේවල් කෙරෙහි එක පැත්තක් ගැනීමක් නැතිව සමසිත පවත්නා ගතියයි උපේක්ෂා පාරමිතාව කියන්නේ. ලෝමහංස ජාතකයේදී බෝධිසත්ව වූ උන්වහන්සේට ප්‍රේක් වදහිරියර කළ ගම්දරුවන් කෙරෙහි එවැගේම සත්කාර කළ කාරුණිකයන් කෙරෙහි අමුතු කෝපයක් මස් අමුතු ආදරයක්වත් නොකොට මධ්‍යස්ත හිතම පැවැත්වි. වෙනත් මේ ජාතකවල උන්වහන්සේ පිරුවා වූ උපේක්ෂාව අනිත් නවයතම එනම් අනිත් පාරමිතා නවයතම උපකාර වූ ධර්මය හැටියට සලකන්නට පුළුවන්කම තියෙනවා. එහෙම කියන්නේ ප්‍රතිපත්ති හැම එකක්ම ඉතා උසස් හැටියට නියම පාරමිතා හැටියට සිදු කරන්නට පුළුවන්කම තියෙන්නේ උපේක්ෂාව නිසායි. එතකොට දැන් දසපාරමිතා පිරීමේදී අනිත් නවයතම උපේක්ෂාව උපකාර වෙනවයි කියන එකෙන් අදහස් කළේ දැන් අපි කල්පනා කරලා බලමු දැන් දන් දෙනකොට යම් කෙනෙක් ඒ එක්කෙනා දන් දෙනවා ඒ දාණය පිළිගන්න පිරිස වශයෙන් එක්කෙන ආරාධනා කරනවා තමන්ගේ තමා ඇලුම් කරන පිරිසකට විතරක්. එතකොට ඒ එක්කෙන ඒ දාණය දෙන්නේ ඒ දාණය පිළිගැනීමට සුදුසුකම නිසාම නොවේ තමා ඇලුම් කරන පිරිසක් නිසායි. එවිට ඒක පිරිසිදු සිතින් දීමක් වෙන්නේ නැහැ. තමා පක්ෂයක් ගැන පක්ෂයක් අරගෙන කරන දීමනාවක් වෙනවා. තමාගේ අමුදරුවන්ට වඩා ඇලුම් කටයුතු වස්තුවක් කෙනෙකුට ඇත්තේ නැහැ. උපේක්ෂාව නැති කෙනෙකුට කිසි කලක දූජක බමුණා වැනි දුගියෙකුට සමාගේ භාර්යාව සහ දරුවන් දන් දීමට පුළුවන් කමක් නැහැ. එතකොට ඒ දෙස්සන්තර ජාතකයයි සඳහන් දූදක බමුණාට දන් දීම දරුවන් දන් දීම භාර්යාව දන් දීම මේවා උපේක්ෂාව උන්වහන්සේ පුරුදු කරලා තිබුණු නිසා සිද්ධ කරන්නට පුළුවන් වුණු බව සලකාගත හැකියි සිල් රැකීමත් නියම විදියට සම්පූර්ණ වෙන්නේ හිතවත් අහිතවත් හැම දෙනා කෙරෙහි ප්‍රියාප්‍රිය හැම වස්තුන් කෙරෙහි මදහත් බව තිබෙන එක්කනාගේ එහෙම මදහත් බව තියෙන කොට තමයි යම් කිසි කොටසකට හිතවත්කමක් තම කොටසකට අහිතවත්කමක් තිබෙන එක්කනාගේ සීලය පිරිසිදුයි කියලා කියන්නට බෑ සමහර විට ඒ සීලය බිඳී යන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම උපේක්ෂාව නැති කෙනෙකුට නෛෂ්ක්‍රම්‍ය පිරීමටත් තුන්වෙනි පාරමිතාව පිරීමටත් පුළුවන්කමක් නැහැ. මගේ මගේ කියන ආශාව නිසා ඒ ආශා කරන සමාජයේ පිරිසවත් සමාසතු දෙයක්වත් සිතින් අත්හැරීමට පුළුවන්කමක් වෙන්නේ නැහැ. එසේම යුතුයකම අයුතුයකම හරියට පෙනෙන්නේ මධ්‍යස්ථව බලන කෙනෙකුට. එක පැත්තකට ඇලුම් කරනකොට ඒ පැත්ත කියන කරන දේ පමණක් සත්‍යයි කියලා යුතුයකමයි කියලා බාර ගන්නට සිද්ධ වෙනවා Tamante එහෙම පෙනෙනවා. එහෙම ඒ එක පැත්තකට බර වීමෙන් එහෙම බරවන කෙනෙකුට ඒ පැත්තේ කියන කරන දේ විතරක් සත්‍යයි කියලා පෙනීම එක විදිහකින් සලකනකොට යුතු පෙනීමක් නෙමෙයි ඒක මුලා බව නිසා ඇති වෙන පෙනීමක්. යම් කිසිමක හරි දැකීමක් ඇතිවන්නේ ඒ කාරණය පිළිබඳ පක්ෂයක් නොගෙන මදහත් ලෙස සලකා බැලීම නිසා. එයින් උපේක්ෂාව ප්‍රඥාවට හතරවෙනි පාරමිතාවට උපකාර වෙනවා. සරෝපකාරය සඳහා කරන වීර්යය එක් පක්ෂයක් සමග කලකිරීම සිටීම් ආදියෙන් ලිහිල් වෙනවා. ඒක නිසා වීර්යය කිරීමට පස්වෙනි පාරමිතාවට උපේක්ෂාව උපකාර වෙනවා. එවැගේම මදහත් බව තියෙන තරමටයි ඉවසීමක් ඇති වෙන්නේ. ඉවසන තරමටයි මදහත්කම ඇති වෙන්නේ. මේ දෙක අන්‍යෝන්‍ය උපකාර වශයෙන් පවතින නිසා ඉවසීමට ඒ හරණි පාරමිතාවට නදහත් බව උපකාර වෙනවා. උපේක්ෂාව උපකාර වෙනවා. සත්‍යයෙන් බහැර වෙන්නේ මධ්‍යස්ථතාව නැති නිසා එක්පක්ෂයකට ඇල්මත් එක්පක්ෂයක් පිළිකුල් කිරීමත් නිසා විපේක්ෂාව නැතිකම නිසා එක පක්ෂයකට ඇලීමත් තව පක්ෂයකට පිළිකුල් කිරීමත් නිසා අර සත්‍යය ආරක්ෂා කරන්නට බැරි වෙනවා. ඒක නිසා සත්‍ය පාරමිතාවටත් විශේෂාව උපකාරයි. ඉස්තර අදිස්ථානයක් ඇති කර ගැනීමට නම් මදහත් වීම සිදිය යුතුයි. මධ්‍යස්ථතාව මේ උපේක්ෂාව ඒ අදිස්ථාන පාරමිතාවටත් උපකාරයි. සමාත මොන දෙයක් කළත් ඒ හැමත සමානව මෛත්‍රී කරන්නට පුළුවන්කම තියෙන්නේ උපේක්ෂාව නිසායි. දැන් කපිජාතකය අරගෙන බැලුවොත් මහා කපිජාතකය ඒ කපිජාතකයේ සඳහන් වන අපේ බෝධිසත්ව බෝධිසත්වයන් වහන්සේ වඳුරුව උපන් කාලයේදී මේ මහා වලක වැටිලා සිටිය මිනිසයා ගොඩ අරගෙන ඒ මිනිසයාගේ ඒ මිනිස්යා ගොඩින් කියලා මේ වඳුරා ඒ මිනිස්යා ගොඩ ගැනීමේදී බොහොම වෙහෙතුණු නිසා සමාජයේ වෙහෙස ඇර ගැනීමට ඔහුගේ උකුලට හේතු වෙලා නිදාගත්ත සල්ප වේලාවක් මේ මිනිස්යා ඒ වෙලාවේ කල්පනා කළේ මට දැන් මේ වෙලාවේ බඩගිනියම තියෙන නිසා මේ වඳුරා මරලා මස් කාලා යන්නට ඕනේ කියලා. එහෙම හිතාගෙන ගල් ගෙඩියක් අරගෙන වඳුරාගේ ඔළුවට ගැහැව්වා. ලේ පෙර පෙර මේ වඳුරා ඒ තරම් අපෘතඥකමක් කළ දුෂ්කමක් කළ මේ මිනිස්යාට එහෙම නරක විදිහේ දුෂ්ක වැඩ කරන්නට එපයි කියලා අවවාදානුශාසනා කළා. ඒ අසත්පුරුෂ මිනිසයාට කිසිම පිටීමක් නැතුව සමාජයේ එළුවෙන් නලලෙන් ලේ පෙර පෙර ඒ පෙරෙන ලේ පාරවල් ලේ බින්දු පාරවල් ඔහුට මහා වනාන්තරයෙන් එළියට යාමට පාරේ ලකුණු හැටියට පෙන්වලා දුන්නා 10න් 10ට පැනලා ගිහිල්ලා. ඉතින් මේ වෙලාවේදී මේ වඳුරා කෙරෙහි ඇති වූ උපේක්ෂාව ඔහුගේ කිසිම අසත්පුරුෂකම් වලටත් ඒ වගේම මේ ඔහු විසින් කලින් සමාත දැක් වූ ආදරයට මේ සෑම එකකටම මැදහත්ව තිබීම නිසා තමව මෛත්‍රී කිරීමට වඳුරාට පුළුවන්කම තිබුණා. ඉතින් මේ විදිහෙන් බලනකොට මෛත්‍රී කිරීමත පවා මේ උපේක්ෂාව උපකාර වන්නා වූ ධර්මයක්. දැන් එතකොට මේ විදිහෙන් පාරමී 10කම උපකාර වන්නේ උපේක්ෂාවේ කියන එක සින්වත්නි සලකා ගන්නට පුළුවන් වන කාරණයයි. ඊළඟට අපි කල්පනා කරන්නට ඕනේ මිනිසා එක පැත්තකට බර වීම නැත්නම් පැත්තක් ගැනීම උසස් ගතියක්ද උසස් මිනිස් ගතියක්ද කියන බව එසේ කල්පනා කරනකොට මිනිස්යාගේ උතුම් මිනිස් ගුණය වශයෙන් සලකන්නට පුළුවන්කම තියෙන්නේ පැත්තකට බර නොවි සමව සිටීමේ ගතියයි සාමාන්‍යයෙන් අපේ සමාජයේ හැම මිනිසෙකු විසින්ම උපේක්ෂාව පුරුදු කළ යුතු ගුණ ධර්මයක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවන්. මේ උපේක්ෂාව පුරුදු කිරීමේ තියෙන ප්‍රධානම ආනිසංසය හැටියට සලකනවා නම් කියන්නට පුළුවන් සතර අගතියෙන් එකකටවත් නොපැමිණීම හෙවත් ඒ අගතියෙන් වැළකී සිටින්නට පුළුවන් වීම මේ උපේක්ෂාව පුරුදු කිරීමෙන් සිදුවන්නා වූ ආනිසංසයයි. උපේක්ෂාව පුරුදු නොකරන තැනැත්තා සතර අගතියෙන් අගතියට යනවා. ඒක මේ ඇත්තා වූ ඊටාම ලොකු වරදක් හැටියට අපේ සමාජයේ වරදක් වන්නට පුළුවන්කම තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න ගමේකම නෑකම පලාතේකම අල්ලස යනාදියට යුතුයකම යත කිරීමෙන් සංගයෙන් අගතියට යනවා ඒ පක්ෂයක් ගැනීම නිසායි ඒ වගේම විරුද්ධකම් පිරිමැහීම පලි ගැනීම යනාදී ද්වේෂක්‍රියාවන්ට යුතුයකම සාධාරණකම යත කිරීමෙන් ද්වේෂයෙන් අගතියට යනවා. ලොකුකම බලවත්කම යනාදී බය ඇති කරන ක්‍රියාවන්ට ඒකෙන් කියන්නේ දැන් මෙහෙම දෙයක් නොකළොත් අපට යම් කිසි වැරැද්දක් කරනවා ඇති කියලා බය උපදවන කාරණයක් වෙනවා බලවත්කම. එබඳු බය උපදවන ක්‍රියාවලට මේ යුතුයකම යත කිරීමෙන් බියෙන් අගතියට යන්නට සිද්ධ වෙනවා. එලෙසින්ම කළ යුතු දේවල් නොකළ යුතු දේවල් මොනවාදයි නුවණින් පරීක්ෂාවක් නැතිව කරනු ලබන ක්‍රියාවන්ට යුතුයකම් යට කිරීමෙන් මෝහයෙන් අගතියට යනවා. දැන් එතකොට මේ සතර අගතියෙන් අගතියට පැමිණීම යුතුයකම් අයුතුයකම් කිරීම මේ උපේක්ෂාව පුරුදුන පිරීමේ තියෙන වරදයි. ඒකට මේ සතර සතර අගති වලින් වැළකීමට නම් උපේක්ෂාව අපි පුරුදු කරන්නට ඕන බව මේ පින්වතුන් වෙත මතක් කිරීමට අපි තාම සන්තෝෂයි. ඊළඟට අපි කල්පනා කරලා බලන්නට ඕන අපේ සමාජය දිහා. මේ අපේ සමාජය අතර මේ උපේක්ෂාව විශේෂයෙන් මෙන්න මේ මාය පුරුදු කළ යුතුයි තියෙන බව අපි මේ පින්වතුන්ට මතක් කර දීම ඊටම වැදගත් හැටියට කල්පනා කරනවා. සම්මෝපියවරුන් දරුවන්ට දැක්විය යුතු උපේක්ෂාවක් තියෙනවා. මව්පියවරුන් දරුවන්ට ඒ මැදහත්කම පොදු ගතිය දැක්වීම ඒ දරුවන්ගේ යහපත් සමගියට යහපත් දියුණුවට ඒ වගේම මව්පියන් කෙරෙහි ඒ දරුවන්ගේ යහපත් සැලකිල්ලට ඊටාම උපකාර වන්නා වූ කාරණයකි. ඒ සමව සැලකීම මේ දරුවාට මෙහෙමයි මේ දරුවාට මෙහෙමයි කියලා වෙනසක් නැතුව මව්පියවරුන් දරුවන්ට සමව සාධාරණ ලෙස පැවතීම ඇතිකල යුතු ඒ මෞපියන් තුළ ඇති කළ යුතු උපේක්ෂාවක් හැටියට උපේක්ෂාව හැටියට කියන්නට පුළුවන්. ඒ වගේම ගුරුවරුන් ශිෂ්‍යයන් තුළ සමව පැවතීම යන මේ උපේක්ෂාව ගුරුවරුන් තුළ ඇති විය යුතුයි. සමහර විට ගුරුවරුන් අතර ඇති වෙනවා ඉගෙනීමට ඊටාම හොඳ ඒ වගේම හොඳ ශික්ෂාකාමී ශිෂ්‍යයන්ට විශේෂ ආදරයක් ඇති වෙනවා. නමුත් ඒ විශේෂයෙන් ඇතිවෙන ආදරය ප්‍රකට කොට දැක්වීම ඒ ගුරුවරුන්ට සමහර විට විපස්සිය පිණිසක් පවතිනවා. ඒක නිසා ආචාර්ය පක්ෂය ශිෂ්‍යයන් කෙරෙහි උපේක්ෂාව පැවැත්විය යුතුයි කියන එකයි අප මතක් කර දෙන්නේ. ඒකට කාරණයක් වශයෙන් අපට දක්වන්නට පුළුවනි අඟුලිමාල කියන එක්කෙනාට එනම් පළමුවෙන් අහිංසක නාමය ලබා සිටි ශිෂ්‍යයාට සිදු වූ හරිය ඒ අහිංසක කුමාරයා හිම කළාද කොයිතරම් ගුරු භක්තිය ඇතුව සිටියාද කොයිතරම් හික්මීමෙන් යුක්තව ක්‍රියා කළාද කියන එක ඉතාම හොඳට ප්‍රකට වන්නේ ඒ ශිෂ්‍යයාට ඒ ගුරු තුමාත් ගුරු පත්නියක් සමාගයේ දරුවාට වගේ දරුවෙකුට වගේ ඊටාම ආදරය දැක්වීම. සමහර වෙලාවලට මේ ශිෂ්‍යයා ළඟට අඬ ගහලා ඒ ගුරුපත්නිය හැම වැළඳගෙන ආදරය දක්වනවා. මේ විදිහට එක ශිෂ්‍යයෙකුට විශේෂයක් දැක්වීම අනිත් ශිෂ්‍යයන්ට නොයවතිය හැකි කාරණයක් වුණා. ඒ නිසා ඒ ශිෂ්‍යයන් කොටස් වලට බෙදිලා මේක හොඳටම පිළිගත් තේලමක් හදලා ගුරුවරයාට කිව්වා. මේ අසවල් අහිංසක කුමාරයා මේ විදිහේ නරක චරිතයක් ඇති මහා නරක වැඩ පිළිවෙලක් ඇති කෙනෙක් ඒ කියලා ගුරුවරයාට විරුද්ධව ගුරුවරයා සමග මේ ශිෂ්‍යයාට විරුද්ධව කරුණු කිව්වා. ඒක කොටස් තුන හතරකට බෙදිලා කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා නිතර නිතර ගුරුවරයාට කීම නිසා ගුරුවරයාගේ සිතේ සැකයක් ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා. ඒ සැකය ඇතුව මේ කාරණය ගැන පරීක්ෂා කරනකොට මේක හැබෑවක් වෙයි කියලා පෙනී ගියා. තමයි අනුන් අතින් මරණයට පත්වීමට මේ අහිංසක කුමාරයාට මිනිසුන් දහසක් මරලා එන්නේ කියලා ගුරුවරයාගේ නියමයක් ඇති ඒ ප්‍රතිඵලය තමයි ඔය අඟුලිමාල නාමයෙන් මහා දරුණු මිනිසෙකු වීමෙන් දුතු දුතුවන් මරණ මිනිමරුවෙකු බවට පත්වීම. බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය නිසා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පීඨ නිසා අහිංසක කුමාරයාට උන්වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙන්නට ලැබුණා. එහෙම නැත්නම් ඉතා විශාල විපස්සියකටයි වැටෙන්න වෙන්නේ කියනවා. ඒකෙන් හලකා ගන්නට පුළුවනි ගුරුවරයන් ශිෂ්‍යයන් කෙරෙහි පැත්තක් කරගෙන ක්‍රියා කරන්නට ගියොත් එතෙන්දී ඇතිවන්නේ මේ විදිහේ විපත්තියක් කියන බව. එපමණක් නොවේ මේ රටේ අපි වෙනත් පාලක මණ්ඩල පොදු ආයතන මේ ඒබඳු තැන්වල ප්‍රධාන අය සම කාර්ය මණ්ඩලයන් කෙරෙහි පොදුව පැවතිය යුතුයි. සාධාරණ අදහස් වලින් සිටිය යුතුයි. එහෙම නැතුව ඒ වායේදී පක්ෂයක් අරගෙන ක්‍රියා කරන්නට ගියාම සමාජයේ අර පාලකත්වයට ඒක අවුලක් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම දෙයක අනිත් අය කැමති වෙන්නේ නැහැ. එක පැත්තකට එක විදියකුත්, තව පැත්තකට තව විදියකුත් ඇති කිරීම. ඒකයි මේ උපේක්ෂාව සමාජයට මේ තරම් ප්‍රයෝජනෙයි කියලා මා පෙන්වන්නේ. දැන් මහජනයා අතර නොඑක් සභා පැවැත්වීම් ආදී පොදු වැඩ තියෙනවා. එහෙම පොදු වැඩවලදී නිලධාරීන් තෝරන්නට වෙනවා. සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක් කොහොම තෝරන්න වෙනවා. එහෙම කටයුතු වලදී කල්පනා කරන්නට ඕන ඒ වැඩ කිරීමට ඒ කෙනා කෙරෙහි කියන පුද්ගලික සම්බන්ධයවත් නෑකමක්වත් එහෙම නැත්නම් අල්ලසක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඒ කාරණයට පොදු වශයෙන් ඒ ඒ තැනත්තා තුළ ඇත්තා වූ සුදුසුකමයි. සුදුසුකම උඩ තමයි යුතුයකම යුතුයකම හැටියට කරන්නට පුළුවන්කම තියෙන්නේ. සුදුසුකම පැත්තකින් කියෙද්දී යුතුයකමක් කවදාවත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි සමාජයේ අවුල් ඇති වෙන්නේ. ඒ කාරණය කලකනකොට උපේක්ෂාව පොදු වශයෙන් කොයිතරම් උපකාරක ධර්මයක්ද කියලා කලකා ගන්නට පුළුවන්. දැන් මේ රටේ නොයෙක් කාර්ය මණ්ඩල කියනවා. දැන් පාලක නිලධාරීන් පත් කිරීමේ කටයුතු බොහොම තියෙනවා. එහෙම නිලධාරීන් පත්කිරීම් වලදී ඒ ප්‍රධාන පාලකවරුන් තුල ප්‍රධාන වශයෙන් තියෙනට ඕනේ හිර වශයෙන් තියෙනට ඕනේ ගතියක් තමයි උපේක්ෂාව. එහෙම නැත්නම් නිතරම අගතියකට වැටෙනවා කියන බව ඒ පාලකවරුන් කල්පනා කළ යුතු කාරණයකි. එතකොට මේ විදිහෙන් මේ පොදු කටයුතු වලදී උපේක්ෂාව පුරුදු කළ යුතු ඊටාම උසස් වෙන ධර්මයක්. දැන් ওই විදිහට ඒ සතර අගතියෙන් අගතියකට නොඇතීමත් ඒ වගේම පොදු කටයුතු වලදී සාධාරණ ලෙස කිරීමට පුළුවන් වීමත් සැත්තක් නැතුව උපේක්ෂාව පුරුදු කිරීමෙන් ඊටාම හොඳ හැටියට ඒ කටයුතු වලට උපකාර වන බව ඒ කටයුතු වල දියුණුවක් ඇති වෙන බව අපට පෙන්වලා දෙන්නට පුළුවන්කම ලැබුණා. එපමණක් නොවේ පින්වත්නි මේ උපේක්ෂාව සාමාන්‍යයෙන් අෂ්ටලෝක ධර්මයේදී ඊටාම උපකාර වෙන කාරණා මේ රටේ කලබල දසි බොහෝ රාශියක් මේ අෂ්ටලෝක ධර්මයෙන් අපට ඒ අෂ්ටලෝක ධර්මයට නැමීම නිසා යටපත් වීම නිසා සිද්ධවන්නා වූ ඒවා කියලා කියන්නට පුළුවන් අෂ්ටලෝක ධර්මයට කිසිම සම්පාවක් වෙනසක් නොවීම උත්තම පුරුෂයන්ගේ මහා පුරුෂයන්ගේ ස්වභාවයයි. ඒ අස්සලෝකං ඒක මහා පුරුෂ ගතියක් නොවේ. එතකොට අස්සලෝක ධර්මයෙන් සම්පා නොවීමේ ශක්තිය තියෙන්නේ උපේක්ෂාව නිසා කියන බවයි මා මේ දෙන්නේ කරන්නේ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංකාට සුඛන්ත දුක්ඛං කියලා මෙහෙම ලෝක ධර්ම අටක් කියන බව මේ අසාගෙන ඉන්න පින්වතුන් සෑම දෙනාම වගේ දන්නා කාරණයක්. ලෝක ධර්ම කියලා කියන්නේ මේවා කවුරුවත් කරන දේවල් නෙමෙයි. කවුරුවත් කරන දේවල් නෙමෙයි කෙනෙකුට ස්වභාව වශයෙන් සිද්ධ වෙන්නට පුළුවන් දේවල්. ඒ ලෝක ස්වභාව ධර්මයන් ලෝක ස්වභාව ධර්මයන් හැටියට හිතලා සැනසෙනවා මිසක් ඒ ලෝක ස්වභාව ධර්මවලදී සැත්තක් කරගැනීම එනම් ලාභය ලාභය කියන්නේ කෙනෙකුට යම් කිසි යම් කිසි දෙයක් ලැබීම ඒ ලැබීමේ කියනකොට සුළු දේ පටන් ඉතා විශාල දේ දක්වා නොයෙක් නොයෙක් ලැබීම් කියනට පුළුවන් වස්තුවක් ලැබීම ධනයක් ලැබීම එහෙම නැත්නම් වෙන යම් කිසි සම්පතක් ලැබීම එහෙම ලැබීමේදී අමුතු ප්‍රීතියකට ඒ ලැබීම නිසා ඉතාම ලොකු තමන්ගේ සොම්නස් භාවකට ඉතාම ලොකු සන්තෝෂයකට පැමිණෙනවා ලැබෙනකොට කවුරුත් කැමතියි ලැබෙනවා නම් ඔය එක්කම අලාභය කියන එකත් ලෝක ස්වභාවය. අලාභය කියන එකෙන් තමා සතු දෙයක් තමාට නැති වෙලා යන ලොකු පාඩු ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ට ඇති වෙන අලාභ නොයෙක් නොයෙක් නොයෙක් විදිහෙන් ඇති වෙනවා. ඒ අලාභයක් ඇති වෙන්නේදී අර ලාභයේදී සතුටු වන්නා වගේම ඒ තරමටම අලාභයේදී අසතුටු වෙනවා නැත්නම් කන ධාතුවට ශෝකයට පැන්නේ. ලෝක ධර්මයන් කෙරෙහි අෂ්ට ලෝක ධර්මයන් කෙරෙහි අසංත්‍ය වීමේ කියන්නේ ලාභයේදී සතුටු වී අමුතුවෙන් එහෙම සතුටු වීමකුත් නැතුව අලාභයේදී එහෙම කනගාටු වීමක් ශෝක වීමක් නැතුව ලාභාලාභ දෙකේදී ලෝක ස්වභාවය හිතලා තමා එක තත්වයකින් සිටීමයි සමව සිටීමයි. එක පැත්තකට වැටෙන්නේ නැතුව සිටීමයි. ලාභයේදී සතුටු වෙනකොට අලාභයේදී අසතුටු වෙන්න වෙනවා. ඔය වගේ කීර්තියේදී තමාට ලැබෙන යම් කිසි කීර්තියක් සමාජයේ ಗುಣ රටේ ප්‍රසිද්ධියට පැමිණීමක් හැම දෙනා අතර මෙහෙම ಗುಣ කියන ගතියක් ඇති වුණා කියලා තමා ගැන. එහෙම ඇති වෙනකොට අමුතු ප්‍රීතියකුත් සමාගයේ අපකීර්තියේදී අමුතු කන ධාතුවකුත් ඇති වෙනට සිද්ධ වෙනවා. ඒ දෙක ලෝක ධර්මයට වාල් වීමක්. මේ උපේක්ෂාව පුරුදු කරනකොට ලාභාලාභ දෙකින් වගේම මේ කීර්ති අපකීර්ති දෙකිනුත් එක පැත්තකට නැති සමව සිටින්නට පුළුවන්කම තියෙනවා. ඔය විදිහට නින්දා ප්‍රශංසා දෙකේදී දැන් අපේ බෝධිසත්වයන් වහන්සේට කොයිතරම් නින්දා අපහාස ලැබුණද කොයිතරම් ප්‍රශංසා ලැබුණද ඒ සෑම තැනකදීම උන්වහන්සේට තත්ත්වයේ බුදුරාට පස්සේ ඔය බුදුරජාණන් වහන්සේට තරම් නින්දා අපහාස ලැබුණු කෙනෙක් වෙන පුද්ගලයෙක් කවුරුවත් නැහැ කියලා කියන්නට පුළුවන් තරමට උන්වහන්සේට එක් එක්කෙනාගේ නිന്ദා පහස නිඳින්නට සිද්ධයි. ඒ වගේම බුදු ගුණ විස්තර කරමින් උන්වහන්සේට තරම් ප්‍රශංසා ලැබුණු කෙනෙක් වෙන කවුරුවත් නැහැ. එතකොට බුදු ධාතියේදී උන්වහන්සේගේ අර උපේක්ෂා පාරමිතාවේ බලයෙන් ඒ උපේක්ෂාව පුරුදු කිරීමේ ගුණය නිසා උන්වහන්සේ සාදී වුණා. සාදී කියන්නේ ඒ එක සත්වයකට නොපැමිණි සමව උපේක්ෂාවෙන් යුක්තව සිටීම. එතකොට මේ පින්වතුන් කවුරුත් අහලා ඇති වදකේ දේවදත්තන්නේ සෝරේ අඟුලිමාලකේ ධනපාලේ රාහුලේ චේව සම්බත්ත සමමානසෝ ඒ තමාට වද කරන දෙව්දතුන් කෙරෙහි අඟුලිමාල නිවිමරුවා කෙරෙහි ධනපාල හස්තියා කෙරෙහි ඒ අය බුදුරජාණන් වහන්සේට වද කිරීම පිණිස සැරසිලා සිටි වදයට පැමිණි අයයි. ඒ අය කෙරෙහි එකයි. සමාගේ ජාත පුත්‍ර ඒ තමාගේම පුත්‍ර රත්නය වන රාහුල කුමාරයා කෙරෙහි අමුතුවෙන් ස්නේහයක් අමුතු ආදරයක් මගේ දරුවා නේද කියලා එහෙම සැලකීමක් නෑ අර වදකයා කෙරෙහි සාහුල වගේ පුත්‍රවන කෙරෙහි එක සමාන පැවතීමක් ඇතිවීම මේ උපේක්ෂා පාරමිතාවේ ඵලයයි. ධර්මයේ විදියෙන් මේ උපේක්ෂා පාරමිතාව අෂ්ටලෝක ධර්මයන් කෙරෙහි නොසැලී සිටීමටද හිතා උපකාර වන්නා වූ ගුණයක් බව සලකා ගන්නට ඕනේ. දැන් මා පෙන්වලා දුන්නා මේ උපේක්ෂා පාරමිතාව බෝධිසත්වයන් වහන්සේලා පිරීමේදී ඒ බෝධිසත්වයන් වහන්සේලා මේක සම්පූර්ණ කිරීමට කටයුතු කළේ කොහොමද කියන බවත් අනිත් පාරමිතාවලට මේ උපේක්ෂාව උපකාර වන සැටිත් ඒ වගේම හතර අගතියෙන් අගතියට නොපැමිණීම මේ උපේක්ෂාවේ ප්‍රතිඵලයක් බවත් අෂ්ටලෝක ධර්මයෙන් සම්පා නොවීම මේ උපේක්ෂාව පුරුදු කිරීමේ තියෙන ආනිසංශයක් බවත් මේ පින්වතුන්ට මා පෙන්වලා දුන්නා. ඒක නිසා තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ උපේක්ෂාව කියන එක අප සෑම සෑම දෙනා කෙරෙහිම තියෙන්නට ඕනේ එකක්. සුඛේ දුක්ඛේ තුලා භූතෝ යසේසු අයසේසුච සම්බත්ත සමකෝ හෝමි ඒසාමේ උපේක්ඛා පාරමී මේ ලෝමහංස දාසකයේදී බුදුරජාණන් වහන්සේ ඒ බෝධිසත්ව කාලයේදී උපේක්ෂාව පුරුදු කළ හැටි මේ ධාතාවෙන් දක්වා තිබෙනවා සුඛේ දුක්ඛේ තුලා භූතෝ සැපය දුකේ යන දෙකම පරාදියක් වගේ වුණා ඒකට තේරෙනවා මේ කාටත් තරාදියක් වගේ වුණා කියන්නේ සැපයෙහි යම්සේද දුකෙහි එසේමයි. සැපයෙහි අමුතු සතුටක්වත් දුකෙහි අමුතු අසතුටක් කෝපයක්වත් නැහැ. අන්න එහෙම සමතත්වයෙන් හිටියා. යසේසු අයසේසුච සමාත ලැබෙන කීර්තිවලදී සමාත ලැබෙන අපකීර්තිවලදී මේ සෑම තැනකදීම තුලා භූතෝ තරාදියක් වගේ වුණා. සබ්බත් සමකෝ හෝමි හැම අවස්ථාවකදීම ඒ සමාත ලැබෙන කෝපයක් ඇතිවීමට හේතු වන්නා වූ කරුණවලදී ආදරයක් ඇතිවීමට හේතු වන්නා වූ කරුණවලදී ඒ කෝපයටවත් ආදරයටවත් නොපැමිණි සම තත්වයෙන් ඇති උන්ති පැවතීමයි මේ උපේක්ෂා පාරමිතාව ඒකට ඒ සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් යුක්තව බුදු බව ලබා ගැනීම සඳහා එසේ පුරන උපේක්ෂාව තමයි ඒසාමේ උපේක්ෂා පාරමී කියලා හඳුන්වලා දී තිබෙන්නේ උන්වහන්සේ දේශනා කර වදාළේ මේක තමයි මාගේ උපේක්ෂා පාරමිතාව. දැන් ඉතින් තේරුම් ගන්නට පුළුවන් මේ පින්වතුන්ට උපේක්ෂා පාරමිතාව කියන්නේ කොයි විදිහේ එකක්ද ඒක අපි පාරමිතාවක් වශයෙන් නොව පළමුවෙන් උපේක්ෂාව අප කෙරෙහි පීතිය යුතු අපට ඊටාම උවමනා කරන ගුණ ධර්මයක් කියන බවත් මේ පින්වතුන්ට තේරුම් ගන්නට දැන් පුළුවන් වෙලා ඇති. උපේක්ෂාව අපි සෑම දිනකටම උවමනා කරන එකක්. අපි දන්නවා අප අතර යම් යම් දෙනා සන්තෝෂයටපත් වෙනවා නොයේ කරුණ වලදී සන්තෝෂයටපත් වුනහම ඒ සන්තෝෂය සමහර විට සීමාව ඉක්මවල සතුට වෙනවා සීමාව ඉක්මවල නොයේ උත්සව නොයේ ක්‍රීඩා නොයේ දෙයින් සන්තෝෂ වෙනවා ඒ වගේම Tamante යම් කිසි කනගාටුවක් ඇති වුණු අවස්ථාවක ශෝකයක් මරණයක් ආදී යම් කිසි පාඩුවක් විඳින්න ඇති වුණු අවස්ථාවට ඒ වගේම සීමාව ඉක්මවලා කනගාටුවට ශෝකයට පැමිණෙනවා. එලෙසින්ම යම් යම් දෙනා කෙරෙහි විරුද්ධකම් පිරිමැහීමෙන් යම් යම් දෙනා කෙරෙහි එහෙම විපක්ෂ වූ අය කෙරෙහි හිතෙන්ද ගියාම ඊර්ෂ්‍යා කරන්න ගියාම ඔවුන්ට නොයෙක් නොයෙක් නොයෙක් නොයෙක් හිරිහර වද බන්ධනාදිය කරන්න ගියාම ඔවුන්ට කරන නොයෙක් නොයෙක් අපරාධවලදී සීමාව ඉක්මවලා තමාගේ ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදිය වැඩි දියුණු වෙලා තියෙන බව අපට පෙනෙනවා. මනුෂ්‍ය ගුණ ධර්මයක් වශයෙන් මේ උපේක්ෂාව පුරුදු කරන්නට ලැබෙනවා නම් මේ සෑම එකක්ම මිනිස්යාගේ යහපතට කොයිතරම් හොඳ සාන්තියක් සාන්ත මිනිස්යෙක් කිරීමට පුළුවන් වෙනවද කියන බව මේ කාරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ තරම් ප්‍රයෝජනවත් මනු අපි සෑම දෙනාටම දේක්ෂාව මේ බෝධිසත්වයන් වහන්සේලා වශයෙන් ඉතා උසස් හැටියට නොවේ සාමාන්‍යයෙන් සල්ප වශයෙන් ටික ටික පුරුදු කිරීමට අප සෑම දෙනා තුළම උපේක්ෂාව පුරුදු කළ යුතු ගුණයක් හැටියට දියුණු කර ගැනීම ප්‍රයෝජනවත් බව මතක් කරමින් මේ උපේක්ෂාව දිනු කිරීමෙන් මේ සමාජයටත් අපටත් යහපතක් සලසා ගැනීමටත් මේ පින්කම් කරන අවස්ථාවලදී ඒ පින්කම් හරියට සිද්ධ කිරීමෙන් එයින් මෙලොව යහපතත් පරලොව දිව්‍ය මනුෂ්‍යාදී සපතත් කෙලවර උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කිරීමෙන් සාන්ත උත්තම නිර්වාණ සම්පත්තියක් ලැබීමට සෑම දිනම සලකා ගන්නට හොඳයි ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛම් දුරෝග සාසනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛම් දේශනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛම් තුමන් පරංති සෑම දිනකටම සාන්ත නිරායන සම්පත වේවා ශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොළඹ පහ කිරුළපන පූර්වාරාමාධිපතිව වැඩ සිටූ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පඬිතුක විද්‍යා විශාරද ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීස්වරාචාර්ය අපවත් වී වදාළති පූජ්‍ය රද්දල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ Thank you. අපවත්ී වදාළ අතිපූජ්‍ය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්නේ listening to the Internet Buddhist Radio. Savanna, Susilasa. අනුමුදු මිහිඳු හිමියන් රැකිනා අපි මේ නිර්මල බුදුදහම සූමහා දෙවියන් රැකදේවා. You are listening to the Internet's Buddhist Radio. Savanna, Susilasa.